ඉදානන්ද භික්ඛෝ යේ ලෝකේ උපයෝපාදානා චේතසෝ අදිඨානාභිනිවේසානුසයා තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනභිරත සංඥාති ශ්‍රද්ධාවන්ත පින්වතුනි භාග්‍යවත් අරිහතෝ දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ගිරිමානන්ද භික්ෂුව අරමුණු කරගෙන ආනන්ද ස්වාමින් වහන්සේට පැහැදිලි කරන්ට යෙදුණු ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වන අටවන සංඥාව සබ්බ ලෝකේ අනභිරත සංඥා කියන සංඥාව පිළිබඳවයි මාතෘකා කරන්ට යෙදුනේ මේක පළමුවෙන් මුල් සංඥා හත පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා. අනිත්‍ය සංඥා, අනත්ථ සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා කියන ඒ සංඥා හත පැහැදිලි කළා. අනතුරුව තිබෙන්නේ සබ්බ ලෝකේ අනධිරත සංඥා. මේ සබ්බ ලෝකේ කිව්වහම මුළු මහත් ලෝ පිළිබඳව අනධිරත කියලා කියන්නේ නොඇල්ම. මුළු මහත් ලෝකයේ පිළිබඳවම නොඇලීමේ සංඥාවයි සබ්බ ලෝකයේ අනධිරත සංඥා කියලා සඳහන් කරන්නේ. සාමාන්‍ය පුතග්ජනයා මුළු මහත් ලෝකයේටම ඇලිලා ඉන්නේ. ඉතින් ලෝකයේ කිව්වහම අපට විවිධ ආකාරයෙන් මේක පැහැදිලි කරන්න පුළුවන්. ඇසින් දකින රූප ලෝකය, කනින් අහන ශබ්ද ලෝකය, නාසයෙන් දැනගන්නා ගන්ධය පිළිබඳ ලෝකය, දිවෙන් දැනගන්නා රස පිළිබඳ ලෝකය, කයින් දැනගන්නා පහස පිළිබඳ ලෝකය, මනසින් දැනගන්න අරමුණු පිළිබඳ ලෝකය. <clears throat> එතකොට මේ ඔක්කොම එකතු කරගෙන මනෝධාරයෙන් අපි ලෝකය හදා ගන්නවා. දැන් සමහර කෙනෙකුට පෙනීම නැහැ. එතකොට එයාගේ ලෝකය පෙනීමෙන් තොර ලෝකයක් බවට පත් වෙනවා. සමහර කෙනෙකුට ඇහෙන්නේ නැහැ. එයාගේ ලෝකය ඇසීමෙන් තොර ලෝකයක් බවට පත් වෙනවා. ඉතින් මේ සියලුම ඉන්ද්‍රියන් මනාව ක්‍රියාකාරීව සිටින සත්‍යයන් ඒ සියල්ලෙන්ම එකතු කරගෙන හදාගත්ත ලෝකයක් තමයි Tamange ලෝකයේ හැටියට දකින්නේ අත්විඳින්නේ ඉතින් මේ ලෝකයට සත්‍යෝ බොහොම ඇලිලා ඉන්නවා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නනේ මේ ඇලීම කියනක කොහොම එකක්ද යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගත තත්ත්‍ත්‍ථාභිනන්දිනි එතකොට ඒ ඒ සත්‍යෝ තම තමන්ගේ ලෝකයට ඊයේ තන සිත්තලවනවා. తත්‍ර తත්‍රාභිනාන්දිනී තිරිසන් සතු තමන්ගේ තිරිසන් ලෝකයට සිතාලවනවා. මිනිස්සු මනුෂ්‍ය ලෝකයට සිතාලවනවා. ඊළඟට යක්ෂ ප්‍රේත ආදී ආස්වභාවලින් සත්‍යෝ ඒ අයගේ ලෝකයන්ට හිතාලවනවා. දේවරු බ්‍රහ්මයෝ ඒ ඒ අයගේ ලෝකවලට හිතාලවනවා. ඉතින් මේ පෘථග්ජන සත්‍යයේ ස්වභාවය අන්න ඒකයි හිතේ තියෙන අවිද්‍යාවත් භව තණ්හාවත් නිසා ඒ ඒ තන සිත අලවමින් වාසය කරන්නේ. එතකොට කුමකින්ද සිත අලවන්නේ? මේ උපය. උපය කියලා සඳහන් කෙරෙන්නේ තණ්හා, ditthi, මාන යන කෙලෙස්. එතකොට මේ උපය වලින් අල්ලා ගන්න මේ ලෝකේ තණ්හාවෙන් අල්ලා ගන්න මේ ලෝකයේ මාගේ. එතකොට දකින්න දේ, අහන දේ, ගහන දේ, රස, පහස, හිතන දේ මේවා මාගේ කියලා ගන්නවා. ඊළඟට ditthi වශයෙන් අල්ලා ගන්නවා. නොයේ දෘෂ්ටිය අපිට ඒක ආකාරයෙන් මේක විස්තර කරන්න පුළුවන් තමයි කියලා ආත්මය කියලා ආය ආත්මේ සදාතනිකයි නැත්නම් ඒ ආත්මේ මරණින් මතු විනාශ වෙනවා ආදී ඔය විදිහේ තව තවත් මේ ලෝකයේ නැත්නම් මේ පැවැත්ම තමයි ආත්මයේ දෙවියේ ඊශ්වරයේ බ්‍රහ්මීක් මැව්වා ඒ බ්‍රහ්මයාගෙන් පැවතෙන ඊශ්වරයාගෙන් පැවතෙන මැවුම් කාද දෙවියාගෙන් පැවතෙන යා ළඟට ආය යනවා වගේ මානවික දෘෂ්ටි ඊළඟට මානෙ වෙමි කියලා සලකාගෙන මට වඩා අරය උසස් නැත යාට වඩා මම උසස් නැත්නම් මම පහත් එයා උසස් එයා පහත් ඔය විදිහට තමන් හා අනිත් කෙනා සංසන්දනය කරමින් එක්කෝ ඒ අය තමන්ට වඩා උසස් නැත්නම් තමන් හා සමානයි නැත්නම් තමන් ඒයට වඩා උසස් රූපවත් ලස්සනයි සුන්දරයි බලවත් ඒ වගේම උගත් එදිතර යනාදි වශයෙන් එක එක ආකාරයට හරිනවා එතකොට මෙන්න මේවාට කියන මේ තණ්හා දිටි මානයන් කෙලෙසුන්ගෙන් බැඳීමට කියන උපය. ළඟට ඒවයිම තදින් අල්ලා ගන්නවා. ඒකට කියන උපාදාන. උපාදාන කියන්නේ තෘෂ්ණාවම දැඩි බවට පත් වෙනවා. හරියට මේ කිඹුල් කඩට අහු වුණා වගේ මේක තදින් අල්ලා ගන්නවා. ඒකට උපය උපාදාන චේතසෝ අදිඨාන කියලා කියන්නේ චිත්තාදිෂ්ඨාන හඳුන්වන්නේ ශාස්ත්‍රත උච්ඡේද දෘෂ්ටි දෙක බවයි සඳහන් වෙන්නේ. ශාස්ත්‍රත කියලා කියන්නේ සදාතනික පැවැත්මක් ඇතයි කියලා විශ්වාස කරනවා. ඒ කියන්නේ කෙනෙක් තුළ තියෙන ආත්ම දෘෂ්ටියත් එක්ක මේ නිත්‍ය සදාතනික පදාර්ථයක් තමන් තුළ හෝ තමන්ගෙන් බැහැරව රූපය තුළ හෝ රූපයෙන් බැහැරව එහෙමත් නැත්නම් වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ නාමස්කන්ධයන් තුළ හෝ බැහැරව තියනවා කියන විශ්වාසය ඇති කෙනා එම් පිළිගැනීමක් ඇති කෙනා ඒ පැවැත්ම නැත්තම් ආත්ම පදාර්ථයේ සදාතනිකයි කියලා ගන්නවා. එහෙමත් නැත්නම් එයා හිතනවා මේ මව්පියන් නිසා මේ භවයේ උපදුනා ආහාර නිසා ජීවත් වෙනවා මරුණහම මේ ඔක්කොම කෙලවර වෙලා යනවා ඒකට කියන උච්ඡේද දෘෂ්ටිය කියලා විනාශයක් දකිනවා එහෙමත් නැත්නම් තියෙන කෙනෙක් හිතනවා මේ ලෝකේ මේ විනාශය වෙන්නේ දෙව්ලොවට ගියාම බඹලොවට ගියාම එතනින් පස්සේ විනාශය වෙන්නේ මොන විදිහට මේ ශාස්වත උච්ඡේද කියලා කියන්නේ සදාතනික පැවැත්මක් ඇත කියලා හෝ නැත්නම් පැවැත්මක් නැත ඇත නැත කියන මේ අන්ත දෙක අල්ල ගන්නවා. අභිනිවේෂ කියලා කියන්නේ බැස ගන්නවා. බැස ගන්නෙ කොහොමද මේ මම තමා ආත්ම දෘෂ්ටිය බලවත් අරගෙන ඒකේ බැස ගන්නවා. මෙන්න මේ වයින් තමයි ලෝකයට ඇලිලා ඉන්නේ අභිරතියෙන් ඉන්නේ. ඊළඟට අනුසය කියලා කියන්නේ උපයෝපාදාන චේතසෝ අධිඨානා විනේසානුසය. අනුසය කියන්නේ හිත යට තියෙනවා නිදාගෙන වගේ කෙලෙස්. හිත අපිරිසිදු කරන කිලිටි ගති නිදාගෙන වගේ තියෙනවා. එතකොට මේවා අවස්ථාවක් ලැබිච්චහම අවදි වෙලා හිත මට පතු පිටට එනවා. මේ කෙලෙස් ක්‍රියාත්මක වෙන අවදි තුනක් ගැන සඳහන් වෙනවා. ඒ කොහොමද? නිදාගෙන වගේ තියෙනකොට කියනවා අනුසය. අනුසයති කියන්නේ නිින්දේ වගේ ඉන්නවා. ඊළඟට හිත මතු පිටට එනවා. ඒ හිත මතු පිටට ආවෙන් පස්සේ අපි සංවර කරගත්තේ නැත්තම් ඊළඟට මේවා සීමාවල් ඉක්මවාගෙන කයින් වචනෙන් ක්‍රියාත්මක වෙනවා. ඒකට කියනවා වීතික්කම කියලා. එතකොට වීතික්කම අවස්ථාවේදී ටිකක් ධර්ම කියන්නේ නපුරු වචන කටින් කියවෙන්න පුළුවන්, බොරු කියවෙන්න පුළුවන්, කේලම් කියවෙන්න පුළුවන්. එතකොට ක්‍රියාවනොත් ධර්මයේ සමහරවල් තවත් කෙනෙකුට හිංසාවක් වෙන්න පුළුවන්, තවත් කෙනෙකුට යක් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. එතකොට අපි බලන්න ඕන මේ වීතික්කම අවස්ථාවටපත් වෙන නොදී කොහොම හරි කෙලෙස් සංසිඳුවා ගන්න. එතකොට ඒක කරන්න පුළුවන් සීලේ. ඊළඟට හිත මතු පිට නැගියන අවස්ථාවකට යටපත් කරන්න පුළුවන් සමාධියේ. ඊළඟට මේ නිදාගෙන වගේ තියෙන කෙලෙස් දුරු කරන්න නම් ප්‍රඥාවෙන් කියන්නේ විදර්ශනා ප්‍රඥාවෙන් නුවණින් දැකදක නුවණින් දැකදක මේ කෙලෙස් සිතේ පිහිටි ගති උපදින්න හේතු වෙන අවිද්‍යාව භව තණ්හාව සම්පූර්ණයෙන් හිතින් අතුගා දාන්න ඕනේ. එතකොට අන්න ඒ නිසා භාගතුන් වහන්සේ පෙන්වා දුන මේ සීල සමාධි ප්‍රඥා කියන මේ පුහුණුව තුළින් නැත්නම් ත්‍රිශික්ෂා තුළින් තමයි තමන්ගේ හිත සම්පූර්ණයෙන්ම පිරිසිදු කරගන්න පුළුවන් වෙන්නේ. අන්න එතකොට සම්පූර්ණයෙන්ම පිරිසිදු කරගන්නකොට මේ ලෝකයේ තිබිච්ච අභිරතිය ඇල්ම ටික ටික නැති වෙලා යනවා. ඒ ලෝකයේ තියෙන ඇල්ම මුලාව නැති වෙන්න නම් ලෝක යථාර්ථය දකින්න ඕනේ. දැන් ඊළඟට නාවනි සංඥාවෙන් කියවෙන්නේ අන්න ඒ පිළිබඳව අවබෝධය ලබා ගැනීමයි. භාගතුන් වහන්සේ නාවනි සංඥාවෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ කුමක්ද? පතමා ශානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා විධානන්ද භික්ඛෝ සබ්බ සංඛාරේහි අත්ථීයති හරායති විගුච්ඡති අයං මුච්ඡතානන්ද සම්බ සංකාරේසු අනිච්ච සංඥාති සියලු සංස්කාර අනිත්‍ය වශයෙන් දකින්න ඕන. ඒ කොහොමද? භාවිතුන් වහන්සේ පැහැදිලි කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේට ආනන්ද සියලු සංස්කාර පිළිබඳ අනිත්‍ය සංඥාව කුමන්ත? ආනන්ද මේ වික්ෂය සියලු සංස්කාර නොකැමති වේ. ඒ සියලු සංස්කාර පිළිබඳ කැමති වෙන්නේ නැහැ. ලංජිත වෙනවා. පිළිකුල් කරනවා. මෙන්න මේක තමයි සියලු සංස්කාර පිළිබඳ අනිත්‍ය සංඥාව. දැන් අර කලින් කියපු සබ්බ ලෝකේ අදන්තක සංඥාවත් එක්ක මේ සංඥාවේ සම්බන්ධයක් තියෙනවා කියන අපට පේනවා. කියන්නේ සියලු ලෝකයේ පිළිබඳ නොයල්ම ඇති කරගන්නේ කොහොමද? ඒ භික්ෂුව මේ සියලු සංස්කාර පිළිබඳව අනිත්‍ය වශයෙන් දකිමින් මේ සියලු සංස්කාර විනාශ වෙන, දිදී යන සංස්කාරවලට කැමති වෙන්නේ නැහැ. එතකොට මේ තමන්ගේ සිත පිළිබඳව ලෝකයේ පිළිබඳව විදර්ශනා නුවණින් දකින නුවණ ශ්‍රාවකයට පේන මොනවටද ඇලිලා හිටියේ මොනවද මොනවටද මම මේ ලෝකයේ කියලා හිතාගෙන හිටියේ ඇහැටයි ඇහෙන් දකින දේටයි කනටයි කනින් දකින දේ අකනින් අහන දේටයි නාසයටයි නාසයෙන් දැනෙන ගන්ධයටයි දිවටයි දිවට දැනෙන දිවෙන් දැනෙන රසටයි කයටයි කයින් දැනෙන පහසටයි මනසටයි මනසට අරමුණු වන සිතුවිලි වලටයි මනසට අරමුණ ධර්ම වලටයි මම මේ ලෝකය කියලා හිතාගෙන හිටියේ. ඉතින් ඇත්තටම එහෙම ලෝකයක් පවතිනවද? නිරන්තරයෙන්ම හේතු නිසා හටගෙන පැවතිලා බිඳී යන මේ සංස්කාර ධර්ම රාශිය අපි සංඥාවලින් හඳුනාගෙන ඒ සංඥාවන්ගෙන් අපි නිර්මාණය කරගන්නවා පවතින ලෝකයක්. පවතිනවා. හැබැයි ඒක ස්ථිති ස්ථිති ශරණයේ වර්තමානයේ පවතින ශරණයේ විතරයි. හේතු නිසා හටගත් උපාද ස්ථිතිශණයෙහි මේ පවතින ක්ෂණයෙහි පවතිනවා ඊළඟ ක්ෂණෙහි බිඳී යනවා. ඉතින් මෙන්න මෙහෙම ලෝකයක් තියෙන මේ සදාතනික ලෝකයක් කොහෙවත් දකින්න නැහැ. ඉතින් එහෙම එකක් विद्यमान වෙන්නේ නැහැ. මේ වර්තමාන මොහොතේ ඔබ අප මේ ජීවත් වෙන මේ කතා කරන ඔබට මේ කතා නැන්නේ වර්තමාන මොහොතෙහි මේ සංස්කාර ධර්ම හටගෙන පැවතිලා ඊළඟ මොහොත වෙනකොට දී ගිහින් දැන් අපි මේ දේශනාව ආරම්භ කරන මොහොතේ පැවතිච්ච සංස්කාර ධර්ම මේ වෙනකොට නැහැ. මේ දේශනාව අවසන් කරනකොට මේ දැන් පවතින සංස්කාරات නැහැ. මේක නිරතුරුව බිනිබිනි බිනිබිනි යනවා. එතකොට බලන්න දවසක ආරම්භයේ අද දවස ආරම්භ වෙනකොට තිබිච්ච සංස්කාර දැන් මේ මොහොතේ නැහැ. එතකොට කල්පනා කරලා බලන්න මේ මොහොත වෙනකොට කී දෙනෙක් මිය පරලෝ යනවද මේ ලෝකේ අවසන් හුස්ම හෙලනවා නැද්ද? ඔබ දන්නායි කී දෙනෙක් ඔබෙන් වෙන් වෙලා යනවද? අන්න බලන්න මේ හැම දෙයක්ම මොහොතින් මොහොත මොහොතින් මොහොත හටගෙන පැවිදිලා පිළි යනවා. ඒතර මේ තමන් හිතාගෙන හිටපු ආධ්‍යාත්මික ලෝකයක්, බාහිර ලෝකයක්, සිත පිළිබඳ දැනීම් සියල්ලක් මේ ඔක්කොම බිඳී යනවා. ඉතින් මෙහෙම බිඳී යන ආකාරය ඒ සියලු සංස්කාරයන්ට අදාළ පොදු ධර්මතාවක් හැටියට දකිනකොට ඒ නුවණැති ශ්‍රාවකයාට පේනවා තේරෙනවා මෙතන මොනවද මගේ කියලා ගන්න තියෙන්නේ. මේ ඔක්කොම බෙදලා බෙදලා බෙදලා බෙදලා බෙදලා බලුවාම හේතු ගත්ත ධර්ම සමුදායක් විතරයි. ඒවා ඔක්කොම මේ හේතුඵල ධහමට මේ ලෝක ධර්මතාවට අයිති දේවල් නිසා ඒ කිසිවක් Tamanට අයිති දේවල් නෙමෙයි. එතකොට අපි මේක මේ හිතින් හදා ගන්නවා ලෝකයක්. භාගතුන් වහන්සේ සිත පිළිබඳ ප්‍රශ්න උපමාවක් වදාලානේ. මාය උපමාච විඥාන. මේ සිත ඇවිල්ලා හරියට මායාකාරයක් වගේ. මායාකාරයේ විඥාවකින් යමක් මවල පේනවා වගේ අපට නැති ලෝකයක් මේ අවිද්‍යාව සහගත සිතින් මවල පෙන්නනවා. ඒ වගේම නැති මමෙක් නැති සත්‍යයේ පුද්ගලෙක් මේ අවිද්‍යාව සහගත සිතින් අපට ඉන්නවා කියලා මමල පෙන්නනවා. ඊළඟට අපි වටේ තියෙන දේවල් මේ ගොඩ නැගිලි ගහ කොලසක් ආශීපාව මේ හැම දෙයක්ම හේතුඵල දහමින් හටගෙන නිරන්තරයෙන් පැවතිලා වෙනස් වෙලා යනදී හරියට මේ මේවා තියෙන විදිහටම අපට හිතින් මවල පෙන්නනවා. ඒක හිතේ තියෙන අවිද්‍යාව නිසායි අපට ඒව පේන්නේ. ඒකට මේ අවිද්‍යාව දුරු කරගත්තයින් පස්සේ අවිද්‍යාව දුරු කර ගන්නකොට අපිට තේරුම් යන්න ඕන මේ ඔක්කොම හේතුඵල ඵල ධර්මයෙන් හටගත්ත සංස්කාර ධර්ම නිරන්තරයෙන් නිරන්තරයෙන් මේ හැමදේම වෙනස් වෙලා යන බිඳී යනවා. ඒවන එතකොට එහෙම නුවණින් දකින යෝගියාට නැත්නම් ශ්‍රාවකයාට තේරුම් යනවා එහෙනම් මොකද්ද මේ ලෝකය කියලා කියන්නේ? කොළොස් ගින්නකින් ඇවිච්ච ඇවිච්ච රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන් ශෝකයෙන් හැඬීමෙන් වලකීමෙන් දුක් දුම්නස පායාස වලින් කියන්නේ 11 ඉන්න කිනිකාන්තරයෙන් ගිනිගෙන දැවෙමින් පවතින වහා වෙනස් වෙන සුළු පැවැත්ම. මොකටද මේක ඇලුම් කරන්නේ? මොනව ලබන්නේ? මොකද්ද මේකෙන් ලැබෙන ආස්වාදي? තාම සුළු ආස්වාදي අපේ කටුලකට ගහගෙන යනවා වගේ අනිත් පැත්තට පෙළෙලා යනවා. මේක ආදීනවයි බොහොම බැඳුනොත් ගැලවෙන්න අමාරුයි. ගැලවෙන්න අමාරුයි කියන්නේ ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන්, පීඩාවෙන්, විඳ පීඩාවෙන්, බොහෝ කාලයක් මේ සංසාරය දියන්න සිද්ධ වෙනවා. මෙන්න මෙහෙම දකිනකොට ඒ ශ්‍රාවකයා මේ සියලුම සංස්කාර පිළිබඳ කලකිරෙනවා. වැඩක් නැහැ කියලා හිතෙනවා. තේරුමක් නැහැ කියලා හිතනවා. අසාරයි කියලා හිතනවා. එයා ඇලෙන්න කැමති වෙන්නේ ඇලෙන එක ගැන එයාට හරි ලැජ්ජාවක් එක අයියෝ මේ වටද මේ අරුන් මෙච්චර සංසාරේ අනාදිමත් කාලයක් මුළුල් දෙහිදී දීර්ඝ කාලයක් මුළුල් දෙහි මේ හිස්සු නිරර්ථක සංස්කාරයන්ට ඇලී වාසය කළේ කියලා කලකිරෙනවා. කලකිරීමත් ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැත්නම් එයාගේ හිත මිදෙනවා. සියලුම අවිද්‍යාව, තෘෂ්ණා, භව, ගති, යෝනිස්තිති ආදී එයාගේ හිත සදාටම මිදෙනවා. මෙන්න මේ සංඥාව පුරුදු පුහුණු කරන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට පැහැදිලි කළේ මේ සබ්බ සබ්බ ලෝකේ අනිත්‍යත සංඥා කියන අටවෙනි සංඥාවලුත් ඒ වගේම සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා කියන නවවෙනි සංඥාවලුත් එතකොට බලන්න දැන් මේ ආනන්ද ස්වාමීන් වහන්සේට භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ දස සංඥා ඉගෙනගෙන ගිරිමානන්ද භික්ෂුවට ගිහින් කියන්නේ මේ ගිරිමානන්ද භික්ෂුවට මේ දස සංඥා ශ්‍රවණය කරනකොට උන්වහන්සේගේ කායික රෝග විතරක් නෙවෙයි මානසික රෝගත් සනීප වෙනවා. එතකොට දැන් බලන්න අපිට බහෝමයක් තියෙන කායික රෝග වලටත් වඩා මානසික රෝග. ඇත්තට මේක මිනිස්සු තේරුම් ගන්නේ නැහැ. කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්න එපා කියලායි භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්නේ. මොකද මේ කය කියන්නේ නිරන්තරයෙන්ම ලෙඩ වෙලා යන එකක්. ඒක තමයි මේ කයෙහි ස්වභාවය, රූපේ ස්වභාවය ලෙඩ නොවන රූපයක් අපට හොයන්න නැහැ. නමුත් රූපේ ලෙඩ වුණත් අපි තේරුම් ගන්න ඕන, දැනගන්න ඕන මනස නිරෝගීව පවත්වා ගන්න. මොකද මේ රූපේ මේ කය මේ ආත්ම භාවයට පමණයි අපිට සීමා වෙන්නේ. මනස ලෙඩ වුණොත් ඒකේ ප්‍රතිඵලේ භවාන්තරයටත් බලපානවා. ඉතින් අන්න ඒක නිසා අපි හැම වෙලෙම බලන්න ඕන මනස නිරෝගීව තබා ගන්න. මනස නිරෝගීව තබා ගන්න ජීවිත යථාර්ථය නිවැරදිව දැනගෙන තේරුම් අරගෙන හිත හදා ගන්න ඕනේ, හිත පිරිසිදු කර ගන්න ඕනේ. අන්න ඒ සඳහා මේ ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වෙන දස සංඥා මහෝපකාරී වෙනවා. ඉතින් ඒ නිසා බාහිර නිරතුරුවම මෙතෙක් ශ්‍රවණය කරාට ලැබිච්ච අනිත්‍ය අනිච්ච සංඥා අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝක ආදිගත සංඥා සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා කියන මේ සංඥා ටික එකතු වඩන්න ඔබේ මනස ඒකාන්තයෙන් සුවපත් වෙලා මේ ජීවිතයේ චිත්ත ශාන්තියක් පරලෝ සුගතියක් ලබාගෙන සංසාර දුකින් අත මිදී නිවනින් සැනසෙන්නත් මේ දස සංඥා වැඩිම මහෝපකාරී වෙනවා. මේ රැස් කරගත් ආශීල කුණ ධර්මයන් දේවරුන්ටත් මේ දිව්‍ය තල කෙරෙහි නොඇලී සංසියුණු සංස්කාර පිළිබඳව අනිත්‍ය සංඥාව උපදවාගෙන දෙවිවරුන්ටත් මේ ජීවිත යථාර්ථය අවබෝධ කරගෙන ඒ දිව්‍ය තලවලින් නිදහස්ව සසර දුකින් අත මිදී නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවායි පින් අනුමෝදන් කරමු ආකාශට්ඨා ච භුම්මාට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මාට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा බෝධයන්තු සිවං පදං තිරුවන් සරණයි